හොඳයි එහෙනම් කවුරුත් හොඳින් සාවධාන වහන්න. මේ දක්වා මේට පංචස්කන්ධය පිළිබඳව යථාභෝධයක් ඇතිවන ආකාරයෙන් දේශනා රාශියක් ඉදිරිපත් කළා. ඒ කෙසේ වෙතත් මේ ඇයට ඒ තුලින් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් ගන්නට නොහැකුනේ යම් යම් අඩුපාඩුවක් තිබෙන නිසා විය හැකියි. විශේෂයෙන්ම පංචස්කන්ධයේ නියම తත්වය අවබෝධ කරගන්නේ නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට නොහැකි බව බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සූත්‍රවලදී පෙන්වන කොට වදාරලා තිබෙනවා. එකක් ඔය කන්ද සංගුතයේ තියෙන සූත්‍රයක මෙලෙසින් දක්වා තිබෙනවා. රූපම් වික්ඛේ අනිජානං අපිට අපරිජානං අවිරාජයන් අපජහං අපබ්බෝ සම්මා දුක්ඛය රූපේ පිළිබඳව විශිෂ්ට ඥානයකින් දතයුතු යන්තාව කරුණ නැත්නම් මේවා ඒ ආකාරයෙන් දකින්නේ නැතුව එලෙසින්ම රූපයේ පිළිසඳ දකින්නේ නැතුව රූපයේ කෙරේ තියෙන ඇලීම බැඳීම අත්හරින්නේ නැතුව මේ නිවන අවබෝධ කරන්නට නොහැකිය. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ශේෂ ස්කන්ධ ධර්මත් පැහැදිලිව අවබෝධ කරගන්න නැතුව ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම ආදී වශයෙන් අවබෝධ කරගෙන පිළිසඳ දකින්නේ නැතුව ඒවා කෙරෙහි තියෙන ඇලීම බැඳීම අතහරින්නේ නැතුව නිවන් අවබෝධ කරගන්නට නොහැකිය කියන කරුණ. බුදුරජාණන් වහන්සේම සූත්‍රයේ දක්වලා තිබෙනවා. එතකොට මේට මේ දක්වා මේ පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව මේ කිසිම ආකාරයේ මේවා එකාන්ත වශයෙන්ම අපව කාදමන බව ආදී විවිධ ආකාරයෙන් මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය මෙයට පෙන්වුම් කළා ඒකේ තත්මයන්ගෙන් බොහෝ දෙනෙකුට ඒ වගේම ප්‍රතිඵලයක් ගන්නට නොහැකි වුණා නොහැකි වුණේ සමහර විට ඒ ධර්මදේශනා පැහැදිලි ලෙස අත්දැකලා නැති නිසා නැත්නම් ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට තරම් ප්‍රඥාවක් නොමැතිකම නිසා මේ ශාබ්දාප කල්පනා කළා මේ ඇට ඒ අඩුපාඩු වල යම් කිසි තවස්සලෝ හෝ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ අඩුපාඩුව සකසා දීමේ පරමාර්ථයෙන් වෙනත් ධම්මදේශනාවක් ඉදිරිපත් කිරීමට අනිමිත්තානුපස්සනාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ අනිමිත්තානුපස්සනාව ගැන විවිධ සූත්‍ර වේදාකාරයෙන් කරුණු දක්වලා තිබෙනවා. නමුත් අනිමිත්තානුපස්සනාව වඩන්නේ කෙසේද කියන කරුණ කිසිම පොතපතක අපට දක්නට ලැබිලා නැහැ, කියවන්නට ලැබිලා නැහැ. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ නිමිත්තම් පදහතේ කියන පාඩේ දක්වන දක්වලා තිබෙනවා පරිසම්පදා මංගපාලයේ අනිමිත්තානුපස්සනා වඩනකොට නිමිත්‍ය නිමිත්ත කියන එක නැති අයින් කරන්නට පුළුවන් කියන එකයි අදහස. නිමිත්ත කියන්නේ මෙන්න මේකයි. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි ගමු තමන්ගේ අතදේශ තමන්ගේ සිතින් තමන් බලනවා කියලා. එහෙම බලනකොට තමන්ට සිතට පේනවා නම් මේ අතේ සටහන මෙන්න මෙහෙම දෙයක් අත කියන්නේ. නැත්නම් අතේ අපේ නිමිත්තක් අපේ ලාංඡනයක් අතපිළිබඳ සටහනක් සමාගයේ සිටට ඇදෙන පෙනී යනවා නම් ඒ පෙනී යන ගතියට තමයි නිමිත්ත කියලා කියන්නේ. මේ සිතට පෙනෙන මේ නිමිති සම්පූර්ණයෙන් අයින් කරගන්නේ නැතුව සිත ශූන්‍යතාවයකටපත් කරගන්නට බැහැ අනිත් අතින් ඒ නිමිති කෙනකෙනේ තිබෙන එක නිවන් ලැබිය ගැනීමට දෙහිවින්ම පරිබෝධ කර ධර්මයක්. එම නිසා නිමිති අයින් කරගන්නට කටයුතු කරන්නට ඕන. නිමිති අයින් කර ගන්නට කටයුතු කරන්නට නම් අනිවාර්යයෙන්ම රූපස්කන්ධයේ නියම தත්ත්වය පැහැදිලිවම තේරුම් ගත යුතුමයි. ඒකී පැහැදිලිවම රූපස්කන්ධය ගැන කතා කරන විට මේ ඇයට අප කලින් කීවා මතක ඇති මේ රූපස්කන්ධය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරක් සහ ඒ මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූප සමූහයක් කියන කරුණ. මේ මූල ධාතු හතරේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම ඇතිවෙමින් පැවතීමෙන් නැතිවෙමින් යන එක. ඒකේ නිරන්තරයෙන් ඇතිවෙමින් පැවතීමෙන් නැතිවෙමින් යන මේ රූපාදී පංචස්කන්ධ ධර්ම තමයි ලෝක සත්‍යය තමාගේ අවිද්‍යාව නිසා මම කියලා හිතාගෙන එහෙම නැත්නම් මගේ කියලා හිතාන උපාදාන කරගෙන වැරදි දෘෂ්ටි වල පැටලලා කටයුතු කරන්නේ. එම නිසා ඒ අවබෝධයන් සම්පූර්ණයෙන්ම නිවැරදි ඒ වැරදි අවබෝධයන් සම්පූර්ණයෙන්ම නිවැරදි කර ගැනීම සඳහා රූපස්කන්ධ සංඛ්‍යාත පංචස්කන්ධ ධර්මයන් ඉක්මවා යන ශූන්‍යතාවේක්ෂිත පත්කර ගැනීමට හැකියීම පිණිසත් එයින් ඉක්මවා එයත් ඉක්මවා යන නිවනට හිතපත් කර ගැනීම සඳහා අනිමිත්තානුපස්සනාව කෙනෙක් විසින් වැඩිම කළ යුතු වෙනවා. ඒකට නිමිත්ත කියන එක මේ අය දන්නවා. අනිමිත්ත කියන්නේ මේ නිමිති වශයෙන් සිතට වැටෙන ආකාරය නැති වියම්. දැන් අප කලින් කියවා අත දෙස බැලුවොත් එහෙම තමන්ගේ සිතට දැන් පෙනෙනවා අත කියලා යම් කිසි සතහනක්, යම් කිසි ලාංඡනයක්, යම් කිසි හැඩයක්. මේක දැන් සිතෙන් බලන්න සිතට සමන්ඩ පේනවා තමන්ගේ අතේ ස්වરૂපය. මෙන්න මේකට තමයි නිමිත්ත කියන්නේ මේක නැති කරගන්නට නම් මේ අත කියන්නේ සත්‍ය වශයෙන්ම මූල ධාතු හතරක් නිරන්තරයෙන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ක්‍රියාදාමයක් හැර වෙන දෙයක් නොවේ කියන කරුණ පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ ලෝක කලාප කියන්නේ වහා විශාල දෙයක් නෙවෙයි පරමාණුකටත් වඩා සියුම් වූ කොටස් වලට තමයි බුද්ධ ධර්මයේ රූප කලාප කියන වචනේ පාවිච්චි කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සැදිච්ච රූප කලාප. මේවා ඉස්හාම සියුම් රූප කොටස් මේවා නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති නැති යනවා. අනිත්‍යයට යනවා නිරුද්ධ වී යනවා. මේ අනිත්‍යයට යන නිරුද්ධ වී යන தත්ත්වය හරියට අවබෝධ කරලා දකින්නට නොහැකිකම නිසා තමයි අසක් වශයෙන් Tamanට ඒක දිස්සන්නේ ඒ ලාංඡනයේ ඒ කටහන ඒ නිමිත්ත සිතට වැටෙන්නේ. මෙන්න මේ නිමිත්ත නැති කර ගැනීමට නම් මේ අස කියන එක සම්පූර්ණයෙන්ම නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන රූප ගොඩක් කියන අවබෝධය පැහැදිලිව ඇති කරගatiya යුතුයි. ඒක සිතට පෙනෙන්නට ඕනේ. ටිකක් හිත මේ වෙලාවේ නැතුණත් පසු වාඩි ටිකක් හිත සමාධි කරලා අත සෙනීට උස්සන්න බලන්න ඒ උස්සන විට සියුම් සියුම් රූපකලාප අතිශාල රාශියක් එතන මෙතනම බිඳි බිඳි යනවා කියන අවබෝධය ඒක හරියට පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂයෙන් තේනී ගියොත් අත කියන සතහන සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා ඒ අත තිබුණු තැන කරුවරක් වැටුණා වාගේ වෙනවා මේකට මම කියන්නම් ඊතරම්ම යෝග්‍ය නොවුවත් සරමද්දුරට හෝ තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ උපමාවක්. මේ දැකලා තියෙනවා ඒ බඹර මැස්සන් මේ බඹර බැඳලා තියෙන ආකාරය ලකුවට උඩ එල්ලලා තියෙනවා කළු පාටට. ඒ බඹරෝ එකිනෙක උඩ වැහලා ඉන්නේ මහා රාශියක් සිටිනවා අපිට තේනවා එක දෙයක් වශයෙන් මේක. ඒ සෑම බඹරෙක්ම නිසලව මලකුණක් වගේ තියෙන දේවල් නෙවෙයි ඒ අය නිතරම චලනය වෙනවා. ඉතින් බඹර වගේ මුල් වටේට වහලා ඉන්න මැෂ්ම ටිකට බැලුවොත් එහෙම නිරන්තරයෙන්ම වෙනස් වෙන නිරන්තරයෙන් සෙල වෙන බඹර බඹරුන් රාශියක් ඒක රාශී වෙලා හිටියේ. එකක්වත් නිරන්තර එක බඹරෙක්වත් නිරන්තරයෙන් එක විදිහට පවතින්නේ නැෂිටින්නේ. හැම වෙලාවෙම වෙනස් වෙනවා. සැල වෙනවා. මෙන්න මේ වගේ තමන්ගේ අත ශෙමීට සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව කුසල වසවා බලන්න සොලවන්න නැතුව සොවන්න සොවන විට තමන්ට තේරෙවි මේ රූප කලාප මහා රාශියක් අසීමිත ප්‍රමාණයක් ඇති වී ඇති වී නැති වී නැති වී යනවා ඒ කියන කරුණ. එහෙම තේරෙනකොට Tamanට අර අත කලින් දර්ශනය වුණාට සිතට පෙනී ගියාට ඒ සිතට පෙනෙන රූප නිමිත්ත නොපෙනී යනවා. අර ඇත තියෙන සතහන ඒ නිමිත්ත නැති යාමයි අපට අවශ්‍ය වන්නේ. එතකොට මේ විදිහට ටිකක් ඒක හොඳට අවබෝධ කරගත්තාට පස්ව ටිකක් හිස පහළට සලන්න හිමීට එහෙම සලන විට දැන් මොහොන හිස කියලා අපි කියවට සත්‍ය වශයෙන් තියෙන එතන ඇතිවෙමින් නැතිවෙමින් යන සියුම් රූප කලාප රාශියක එකතුවක් පමණයි එතකොට හිමීට හිස පහළට හා ඉහළට ඔසවන විට සලවන විට එතනම එතනම බිඳි බිඳි යන රූප කලාප රාශියක් මේ ඇයට දක්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ දේශන බලාගෙන සිටින විට ඒ එතන හිස වශයෙන් දැర్శණය වූ රූප සතහන රූප නිමිත්ත නැති වී යනවා. මෙන්න මේකත් හරියට දැක්කාට පසුව තමන්ගේ ශරීරයේ මදක් ඉස්සරහට හිමීට ගන්න. ආපහු පස්සට හිමීට ගන්න සතියෙන් යුතුව කළ යුතුයි. එහෙම කරන විට මුළු ශරීරයේම තියෙන මේ රූප කොටස් එතන මෙතනම බිඳි බිඳි බිඳි බිඳි යන ආකාරය මේ ඇයට දකින්නට පුළුවන් එසේ බිඳි බිඳි යන ආකාරය දකින විට මුළු ශරීරයම සිතට නොඇති ගොස් කළුවරක් පැටුනාසේ සිත ශූන්‍යතාවයකට පත් වෙනවා මෙන්න මේ විදිහට තමන්ගේ රූප නිමිත්ත සිතට වැටෙන ආකාරය නැති කරගත්තාට පසුව මේ අවබෝධය මුළු විශ්වයටම පතුරවා හරින්නට ඕන ඒ සඳහා තමන් වාඩි වී සිටින ආසනයේ දෙසට අවධානය යොමු කරන්න. දැන් ආසනය කුමක් වුවත් ඒ ආසනයේ සතහනක් සමාගයේ සිට පෙන්නනවා වැටෙනවා. මේ නිමිත්ත නැති කරගන්නට ඕන ඒ ආසනය කියන්නේ සංකේෂයක් නෙවෙයි රූප කොටසක්. පඨවි ආදී මූල ධාතු වලින් හැදිච්ච දෙයක්. ඒකේ තියෙන රූප කොටස නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති වී නැති වී යන දෙයක්. මේ මොහොතේ තිබුණ රූප කොටස් ඊළඟ මොහොත වෙනකොට නැහැ නැති වී නිරුද්ධ වී යනවා. ඒක හරියට පෙන්වොත් ඒ බාඩි වේශිතින ආශ්‍රමයේ තියෙන සටහන සිතට පෙනෙන හැඩ හැඩය සම්පූර්ණයෙන්ම නැති වෙලා එතන හිස් භාවයකට සිතපත් කරගන්නට පුළුවන්. දැන් මේ ආශ්‍රමයේ සම්බන්ධ වෙලා තියෙන්නේ පොළවට එතකොට මුළු පොළොව දැන් අමහා විශාල දෙයක් වශයෙන් අපි දැర్శණය කරන්නේ මේ පොළොව කියන්නේ මූල ධාතු හතරක එකතුවක් හැර වෙන දෙයක් නෙවෙයි ඒකත් නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන ශින් රූප කලාප රාශියක එකතුවක් පමණයි මේක හරියට දකිනකොට පොළොව මත යම්සා දේවල් තියෙනවා නම් ගස් කොළන් ගෙවල් දොරවල් ඉඩ කනම් ආදී යම්සා දේවල් විශාල ගොඩනැගිලි මහා සාගර ආදී මහා ඔක්කොම දේවල් සියුම් සියුම් රූප කලාප මේ සියලුම රූප කලාප එතනම ඇති වෙනවා එතනම නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා මෙසේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන සියුම් රූප කලාප රාශියක් හැබැයි මහා පුත්තිය කියලා දෙයක් නැහැ මහා ගස් කියලා දෙයක් නැහැ මහා ගොඩනැගිලි කියලා දෙයක් නැහැ මේ පුත්තිය මත යම්කා සත්වශදී නම් ඒ සත්‍යංගේ ශරීරයත් තමන්ගේ ශරීර වගේමයි ඒ නිමිති එතකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට තමන්ට පුළුවන් තත්ත්වය ලැබෙනවා. මේ தත්ත්වයට සිතපත් කරගත්තාට පස්සේ මුළු විශ්වයේම සත්‍යයන් දෙසට අවධානය ඊළඟට යොමු කළ යුතුයි යන්තා සත්‍යෝ සිටිනාන. ඇසට පෙනෙන සත්‍යෝ ඕ වේවා ඇසට නොපෙනෙන අදෘශ්‍ය බලවේග සත්‍යයන් වේවා. දෙවියන් බ්‍රහ්මයන් මාරයන් වෙයි. මේ සෑම සත්‍යයන්ගේම ශරීරත් වේ ආකාරයෙන් ඇතිවීමින් නැතිවීමින් යන සියම් රූප කලාප පමණයි මේවා හරියට දැක්කොත් එන සිතට හරියට පැහැදිලිව අවබෝධයේ කෙනෙක් පෙනී ගියොත් එහෙම එහිදී Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ මේ මොහොතේ තියෙන රූප ධර්ම මේ මොහොතේම නැති වෙනවා ඊළඟ මොහොත වෙනකොට අලුත් රූප කොටස් ඇතිවන්නේ ඒ ශනේදී ඒ රූප කොටස් නැති වෙනවා මතු ශනේකදී ඊළඟට අලුත් රූප කලාප ඇතිවන්නේ කියන කරුණ මේදී අවබෝධ ඒ කරුණ අවබෝධ වෙනකොට මේ මුළු විශ්වයේම ආල් කාලයක ශනේකට සීමා වන බව අවබෝධ වී පෙනී යනවා එන්න මේ தත්ත්වය අවබෝධ වුණාට පස්සෙ දැන් Tamanට මුළු විශ්වයම වාගේ හිස්වෙච්ච ශූන්‍ය තත්ත්වයකට පත් වූ දර්ශනයක් අත්දකින්නට පුළුවන්. මේ තත්ත්වේ බොහෝ දෙනෙක් කිරවී සිටිනවා මේන් එහාට ඉක්මවා යන්නට නැහැතුව. මොකද ඒයින් පසුව තියෙන නිමිති සතහන් ඔක්කොම අයින් කරන්නට ඒ ඇයට නොහැකිකම නිසා එසේ සිදුම්. සිදුවන් වෙනත් කරුණුත් ඒකට හේතුපාදක වෙනවා. ඒ කියන්නේ වෙනත් විමුක්ත පරිපාලනයේ ධර්ම වශයෙන් දිනු කරගත යුතු ධර්ම තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය වැනි කරුණු ඒවා අවබෝධ නොවීමත් ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යන්නට නොහැකි වීමට හේතු වන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් දැන් මේ කියන කරුණු හේතු වන නිසා එවැනි අය මේ දේශනේ විශේෂයෙන්ම අහලා ඒ අනුව පිළිපදින්න උත්සුක වන්නට ඕන. එතකොට දැන් අපි රූපේ Tamange සිතට නොපෙනීගේ ශූන්‍යතාවයක් නම් අත්දකින්නේ මේකෙත් තියෙනවා යම්කිසි වේදනාවක් යම්කිසි සංඥාවක් යම්කිසි සංස්කාර ධර්මයක් යම්කිසි විඥානයක්. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා හතරේ නාම ධර්ම නාමස්කන්ධ හතරේ තියෙන නිමිති ස්වરૂපේ අයින් කරන්නට ඕනේ. දැන් රූපයක් දැක්කාට පස්සේ ඒකේ සතහන් නිමිත්ත සිතට වැටෙන ආකාරය මේ ඇයිට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කරුණක්. නමුත් වේදනාව නිමිත්තක් වශයෙන් වැටෙනවද කියන කාරණාව තේරුම් ගන්නට බෑ. මොකද වේදනාව රූපයක් නෙවෙයි. රූප සතහනක් වශයෙන් වේදනාව සිතේ දිස්වන්නේ නැහැ. නමුත් මෙතන රූප වේදනා නිමිත්ත කියලා මා ප්‍රකාශ කළේ ඒ වේදනාව දිගින් දිගට පවතින ධර්මයක් කියන හැඟීම සමාගයේ සිට තුළ තිබෙන නිසා. අපි හිතන විනාඩි 4ක් 5ක් එක දිගට අපිට යම් කිසි දුක් වේදනාවක් විඳිනවා නම් මේ වේදනාව විනාඩි 4ක් 5ක් තිස්සේ දිගටම පැවතුණා කියන හැඟීම තියෙනකොට එතන වේදනාව පිළිබඳ නිමිත්තක් සිත් තුළ තියෙනවා. මෙන්න මේක අයින් කරගන්නට ඕන. සැප වේදනාවක් ඒවා, දුක් වේදනාවක් ඒවා, මඳහත් වේදනාවක් ඒවා කවර එකකට හරි ඒ ඒ නිමිති සටහන් දැක්ෂණය වෙනවා. ඒ කියන්නේ ඒක දිගටම පවතින දෙයක් කියලා වැටහෙනවා. අන්න ඒ தත්ත්වේ අයින් කරගන්න වේදනාවේ නියම தත්ත්වේ තේරුම් ගත යුතුයි. ඒ සඳහා වේදනානුපස්සනාව කලින් අපි කියලා දීලා තියෙනවා. ඒ අවබෝධයේ පිහිටලා වේදනාව කියන්නේ සෑම ක්ෂණයක් පාසාම ඇති වී ඇති වී නැති ඇති වී නැති වී යන නාම ධර්මයක්. මේ ශ්‍රණයේ තිබුණු වේදනාව ඊළඟ ශ්‍රණය වෙන විට නැහැ. ඊළඟ ශ්‍රණයේ තිබුණු වේදනාව මත් ශ්‍රණය වෙන විට නැහැ. අනිත් අතින් අපේ වේදනාවක් විඳින්නේ කය ඇසුරු කරගෙන නම් කියන්නේ කායික වේදනාවක් නම් විඳින්නේ කයේ තියෙන රූප කොටස් අර කලින් කියපු විදිහට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දෙතන මෙතනම ගිඳි ගිඳි යන විට ඒ රූප කලාප වල එල්ලි එල්ලි හැටගත්තු වේදනාවත් රූප කලාප නැති වී යනකොට නැති නැති යනවා නැති නැති යා යතමයි බලයන් රූපයේ කෙල්ලිලා වේදනාවක් තියෙනවා නම් රූපේ නැති වෙනකොට වේදනාවට පිළිගන්නට හිතින්නට තැනක් නැති වෙනවා එම නිසා වේදනාව කියන එක සෑම ශ්‍රමයක් පාසාම නැති නැති යන නාම ධර්මයන් එක දිගට විනාඩි 5ක් මම මේ වේදනාව වින්දත් සෑම මොහොතකම මේක නැති නැති නැති නැති යනවානේ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගන්න. ඊළඟට සංඥාව දෙසට අවධානය යොමු කරන්නට ඕන සංඥාව කියන්නේ හැඟීම මේකත් නාම ධර්මයක් මේකේ සතහනක් රූප නිමිත්තක් වශයෙන් දැర్శණය වන්නේ නමුත් මේ සංඥාව දිගටම පවතින දෙයක් වශයෙන් Tamange සිතට වැටහෙනවා නම් ඒ වැටහීමට තමයි මෙතන සංඥා නිමිත්ත කියලා අපි ප්‍රකාශ කරන්නේ එතකොට මේ සංඥාව හැම මොහොතම හැම මොහොතෙම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා ඒක නිසා ඒ සංඥාවේ තියෙන ඒ යථා තත්ත්වය තේරුම් ගන්නට ඕන. ඊළඟට සංස්කාර සංස්කාර කියන්නේ සිතේ ධර්ම ඉතින් අපි හිතනවා බොහෝ විට විනාඩි 5ක් තිස්සේ හිතුවා විනාඩි 5ක් තිස්සේ කල්පනා කළා ඕන එකක් ওই විදිහට හිතන්නට පුළුවන්. දිග්ගත පැවතෙන සිතිවිලි ධර්ම සමූහයක් තිබුණාය, තියෙනවාය කියන කියලා එහෙම හිතන්නට පුළුවන්. පොතෙක් කියලා අපි සිතුවත් පොතෙක් කියලා අපිට සිතන්නට පුළුවන් නම් සිතේ ආයු කාලයේ තියෙන එක ශ්‍රණයකට පමණයි මේ ශ්‍රණයේ පවතින සිත ඊළඟ ශ්‍රණය වෙන විට නැති වෙනවා. මේ මතු ශනේදී ඇතිවන්නේ අලු දැනීම් මාත්‍රයක් ඊළඟ ශනේ වෙනකොට ඒක නැහැ ඒ විදිහට දිගින් දිගට ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් තමයි සිතේ යථා ස්වરૂපය එම නිසා ඒ සිත දෙස මැනවින් අවබෝධයක් ඇති කරගත යුතුයි මේ සිත සෑම මොහොතක් පාසාම ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යන ධර්මයක් කියලා ඊළඟට විඥානස්කන්ධය ගන්න විඥානස්කන්ධය ගත්තාට පස්සේ දිගටම අපි හිතමු ඇහැට රූපයක් දැකලා ඒ දේශ බල බලා ඉන්නවා එතකොට Tamante ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා විනාඩි 5ක් නම් හිතේ විනාඩි 5 තුළම අපි මේ රූපය බැලුවා මේ ටෙලිවිෂන් දර්ශනය බැලුවා ආදී වශයෙන් හිතනවා නමුත් මෙතන සත්‍ය වශයෙන් ශාම්සනයක් පාසා නැතිවෙමින් නැතිවෙමින් යන විඥාන පරම්පරාවක් තියෙන වෙන දෙයක් නෙවෙයි ඒ බව අවබෝධ කරගන්න ඕනේ අන්න ඒ අවබෝධය ඇති වෙනකොට මේ මොහොතේ තියෙන වේදනාවවත් සංඥාවවත් සංඛාරවත් විඥානවත් ඊළඟ මොහොත වෙන විට නැහැ. ඊළඟ මොහොතේ තියෙන සංඥා වේදනා සංඥා සංඛාර විඥාන කිසිවක් මක්ෂණය වෙන විට නැහැ. මේ විදිහට දිගින් දිගට ඇති වෙමින් නැති වෙමින් යනවා. මෙතන සටහනක් වශයෙන්, නිමිත්තක් වශයෙන්, ඉෂ්ටික දෙයක් වශයෙන් ගන්නට කිසි දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති කරගත යුතුයි. එහෙම අවබෝධය ඇති වෙනකොට අර කනින් දැකපු ශූන්‍යතාවයේ තවත් ශ්‍රේම භාවයට පත් වෙනවා. මේ පත්‍යයක් තවත් ප්‍රමාණවත් නැදී එම නිසා අපි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු කෙරෙහි අවධානය යොමු කරන්නට ඕන. දැන් ඇහැට පෙනෙනවා රූප මේක බාහිර අරමුණක්. අපි බොහෝ විට ඇහැට රූපයක් දැක්කාට පස්සේ මුලා වෙනවා මම මෙහෙම දෙයක් දැක්කා, මෙහෙම කෙනෙක් දැක්කා මේ ආදී වශයෙන්. ඇහැට පේන්නේ බාහිර දේක තියෙන මතු පිට තියෙන පාට වර්ණය පමණයි වෙන කිසිවක් දකින්නට ඇහැට එකමක් නෑ. යම් කිසි හැඩයක් ඇහැට පෙන්වත් අපි දකින රූපයේ ඒ හැඩය විවිධ දෘෂ්ටි කෝණ විවිධ පැතිකඩ වල ඉඳලා බලනට විවිධාකාරයෙන් පෙනෙන නිසා එකම හැඩයක් නෙවෙයි අපි දැర్శණය ගන්න. ඒක නිසා ඇහැට පෙනෙන රූපයක හැඩය අපි දකින්නේ නියම හැඩය නෙවෙයි. අපි හිතනවා ටින් එකක් දැස උඩේ ඉඳලා බලනකොට අපි ඒ ටින් එක බලන්නේ ඒ තියෙන හැඩය නෙවෙයි අපිට පේන්නේ. ඒ ටින් එක හරස් අතට පෙරලා බැලුවොත් එහෙම මේ නියම හැඩය නෙවෙයි අපිට පේන්නේ. විවිධ හැඩවලට ඒක අපිට දැర్శණය වෙන්නේ හැඩය නියම හැඩය අපිට දකින්න තනවැකි නිසා. මතු පිට තියෙන වර්ණ රූපයේ විතරයි දකින්නේ ඒක නිසා ඇහැට පෙනෙන රූප පිළිබඳ තියෙන මුලාව Taman අයින් කර ගන්නට ඕනේ. අපි ඇහැට රූපයක් දැක්කාට පස්සේ මෙතන ගැහණියක් සිටිනවාය, මෙතන මිනිහෙක් සිටිනවාය, මහල් කෙනෙක්, තරුණ කෙනෙක්, කැත කෙනෙක්, ලස්සන කෙනෙක් නැත්නම් මේ ගෙයක්, දොරක්, කාර් එකක් ආදී විවිධාකාර ධර්මයේ සංඥා වලින් අපි හඳුනා ගත්තාට එතන තියෙන තනිකරම මුලාවක් එහි තියෙන්නේ නිරන්තරයෙන් ඇති වෙමින් පැවතෙමින් යන රූප කලාප ගොඩක් පමණයි වෙන කිසිවක් නැහැ අර අත කියන සටහන අපි ඉස්සෙල්ලා ගැන ඒ ගැන අපි පළමුවෙන් කතා කළා අත කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ රූප මුරාප කොටක එකතුවක් ප්‍රමණයි තියෙන්නේ කියන කරුණ ඒ වෙලාවේදී කියව. මේ වගේම තමයි ඇහැට පෙනෙන කවර රූපයක් ගත්තත් මේ සියල්ලම සෑම සමයක් ගානෙම ඇතිවෙමින් නැතිවෙමින් යන රූප කොටස් ඒවැ කිසි දෙයක් ඉතිරිවන්නේ සෑම විටම නැති නැති යන යනවා කියන කරුණ තේරුම් ගත යුතුයි. ඊළඟට කනට ඇහෙන ශබ්ද ශබ්දයක් රූපයක් තමයි මේ මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක් නමුත් ශබ්දයේ සටහනක් අපිට වෙන ඇහැට පෙනෙන රූප වල සටහන් වශයෙන් දකින්නට බෑ හිතින් ඒක හිතට ඒක වැටහෙන්නේ නමුත් මේ ශබ්දය කියන එක දිගටම පවතින දෙයක් කියන හැඟීම තමයි මේ සිත තුළ තියෙනවා නම් එතන ශබ්ද ශබ්දයේ පිළිබඳ නිමිත්තක් සිත තුළ දැర్శණය වෙනවා ඒ කියන්නේ අපි විනාඩි 5ක් යම්සේ දෙයක් අහනවා නම් විනාඩි 5 තුළ මේ ශබ්දය පැවතුනා කියලා අපි හිතුවට සෑම ශ්‍රමයකම ශබ්දේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඊළඟ ශනේ වෙනකොට තව අලුත් ශබ්දයක් එන්නේ. ඒකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඊළඟ ශනේදී තවත් අලුත් ශබ්දයක්. මේ විදිහට ඇති වෙමින් නැති වෙමින් යන ශබ්ද පරම්පරාවක් මේ තියෙන්නේ. අපි එක දිගට ඇසුවයි කියලා කියවට. මේ සත්‍යයත් අවබෝධ කරගන්නට ඕනේ මේ ශබ්දේ කියන්නේ නිසන්තරියෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන රූප කොටසක් උපාදාය රූපයක්. ඒකේ නිමිත්තක් වශයෙන් සතහනක් වශයෙන් ගන්නට කිසි දෙයක් ශේෂවන්නේ නැහැ, ඉතිරිවන්නේ නැහැ. ඊළඟට ගඳසෝඳ ගතේතේ ගඳසෝඳ කියන එකට ගඳසෝඳ කියන එක රූපයක් ඒක උපාදාය රූපයක්. නමුත් ඒකත් මනසට දර්ශනය වන්නේ සතහනක් වශයෙන්. දිගටම අපි විනාඩි 3-4ක් යම්කිසි ගඳක් හෝ සුවඳක් සුවඳක් වින්දනම් අපි හිතනවා නම් මෙතන දිගටම පැවතුනාය මේ ගඳ සුවඳ කියන එක. එතන නිමිත්තක් තමාගේ සිත තුළ තියෙනවා. මෙන්න මේ නිමිත්ත අයින් කර ගැනීම සඳහා ගඳ සුවඳ කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙමින් ඇතිදී නැති වී වෙනස් වී යන දෙයක් කියන එක අවබෝධ කරගත යුතුයි. ඊළඟට දිවට දැනෙන රස. රසයක් රූපයක්. නමුත් ඒකත් Tamange සිතට තේරුම් ගන්නට බෑ පේන්නේ. රසයේ අන්තර්ගත වන ආහාර පාන ආදී තමයි Tamange සිතට වැටෙන්නේ. මේ රසය අපි විනාඩි 3-4ක් දිගට වෙන්දා නම් අපිගේ හිත තුළ තියෙන මේ විනාඩි 3-4ක් තුළ මේ රසයේ අත්දැක්කය කියලා. මෙන්න මේ හැඟීම රසයේ පිළිබඳ තියෙන නිමිත්තයි. මෙන්න මේ කායින් කරගන්න රසය කියන එක සෑම මොහොතක් පාසාම ඇති වෙන නැති වෙන ධර්මයක් කියන එක අවබෝධ කරගatiya. ඊළඟට කායක දැනෙන ස්පර්ශ විවිධ දේවල් ස්පර්ශ වෙනවා. පණ ඇති දෙයක් වෙන්නට පුළුවන්, පණ නැති දෙයක් වන්නට පුළුවන්. මිනිසෙක් වෙන්නට පුළුවන්, අමනුෂ්‍යෙක් වෙන්න පුළුවන්, නැත්නම් මායෙක් වෙන්නට පුළුවන්. නැත්නම් තිරිසන් සතෙක් වෙන්නට පුළුවන්, නැත්නම් පණ නැති ඇඳක් මෙත්තයක්, කොටයක් වෙන දෙයක් වෙන්නට පුළුවන් වෙන්නට පුළුවන්. මේදී ලෝක සත්‍ය බොහෝ විට මුලාවටපත් වෙනවා. අපි ඉතින් යමක් කායට ස්පර්ශ වුණාට පස්සේ යම්කිසි ශීතලක් හෝ උෂ්ණයක් අපිට දැනෙනවා නම් අපි අත්දකින්නේ ඒ ස්පර්ශෝ දේ තියෙන තේජෝ ධාතුව. වෙන දෙයක් නෙවෙයි. අපි එක කයට යමක් විස්පස් වුණාට වුණාට පස්සේ මුද්දු භාවයක් ලැබෙනවා නම් මොළොක් භාවයක් අපිට ඒක දැනෙනවා නම් නැත්නම් තද්ද ස්වરૂපයක් හැදිදැඩි ස්වરૂපයක් Tamange කයට ඒක පිළිබඳ දැනෙනවා නම් අපි ඒ වෙලාවේ අත්දකින්නේ ඒ අපට කයට ස්පර්ශෝදේ තියෙන පටවි ධාතුව වෙන දෙයක් නෙවෙයි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන් හැදිච්ච දෙයක් තමයි මේ කයට ස්පර්ශවන්නේ. ඒ සෑම මූල ධාතු කොටසක්ම සෑම ස්නයක් පාසාම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යනවා. එතකොට මේ කයට ස්පර්ශ වන දේවල් වල තෙහි තියෙන මුලාව තමා පැහැදිලිව තේරුම් ගන්නට ඕන අයින් කරගත යුතු ඒ මුලාව. ඔය වගේ යම් යම් අඩුපාඩු තියෙන විට අපිට එයින් එහාට ගමන් කරලා නිවන් දකින්නට බැරි වෙනවා. ඒක නිසා මේ බාහිර ආසනවල ස්වરૂපයත් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු වෙනවා. මේකත් අවබෝධ කරගත්තාට පසුව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන දේවල් ඔක්කොම සෑම සමයක් පාසාම නැති නැති යන ධර්මයේ කියන අවබෝධය තමාගේ සිතට පැහැදිලිව පෙනී ආ යුතුයි. මේන් එහාට තව අධීරක් සබන්නට ඕන. ඇහැට රූපයක් දකිනවා කියලා අපි කියන්නේ අන් කිසියක් නෙවෙයි තමාගේ සිතතොල දැනී සමූහයක් ඇති නැති යාම පමණයි. දැන් අපි ඇහැට රූපයක් බල බලා ඉන්නවා කියලා හිතමු. එහෙම සිටින විට අපගේ සිත තුළ ඒ පිළිබඳ දැනීම් ටිකක් ඇති වී නැති වී නැති වී යාම හැර රූපයක් බලනවා කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. මේක පැහැදිලිවම තේරුම් ගත යුතු කරුණක්. එතකොට ඇහැට දැන් රූපේ පේනවා පේනකොට අපි හිතනවා අපි මේ රූපයක් දැක්කා මේ ආභසත්ය මේ සත්‍යයක් දැක්කා ස්ත්‍රියක් දැක්කා පුරුෂයෙක් දැක්කා ගාක් බලක් ගියක් දොරක් ආදී වශයෙන් දැක්කා කියලා හිතනවා නමුත් මෙතන තියෙන්නේ තමාගේ සිත තුළ දැනීම ඇති වෙවි නැති වෙවි යන්නේක පමණයි. ඇහැට රූපේ දැක්කාට පස්සේ දක්ව විඥානය ඒක දැනීමක් පළමුවෙන්ම පහළවන්නේ ඒකයි. ඊට පස්සේ රූපේ පිළිබඳ හඳුනා ගැනීමත් රූප සංඥාව ඒකක් දැනීමක්. ඊට පස්සේ රූපේ පිළිබඳ යම්කිසි වේදනාවක් ඇති වෙනවා. ඒ දකපු රූපේ පිළිබඳ සැප හෝ දුක් හෝ මඳහත් ඒකත් යම්කිසි දැනීමක් පමණයි නාම ධර්මයක්. ඒ පිළිබඳ යන්තා සිතිවිලි ඇති වෙනවනම් මේ ඔක්කොම නාම ධර්ම පමණයි. ඇහැට රූපයක් දකිනවා කියන්නේ නාම ධර්ම ඇති වෙමින් නැති වෙමින් යාම. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? එක ශ්‍රණයක ආයු කාලයක් පමණයි නාම ධර්ම වලට පවතින්නට පුළුවන් වන්නේ. ඊළඟ ශ්‍රණය වන විට ඒ නාම ධර්ම නිරුද්ධ වෙනවා. එතකොට ඇහැට රූපයක් දකිනවා කියන්නේ තනිකරම තමාගේ සිටිවිලි ධර්ම සමූහයක් වහ වහ වහ වහ බිනි බිනි යන එක කියන එක අවබෝධ කරගත යුතුයි. අන් ශබ්දයක් අහනවා කියන්නේ ඒ වගේම ක්‍රියාදාමයක්. ශබ්දේ අහන විට ඒ පිළිබඳ දැනීම් සමූහයක් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම හැර වෙන ශබ්දේ අහනවා කියලා ක්‍රියා වෙන ක්‍රියාවක් නැහැ. වෙන දෙයක් නැහැ. එතනක් තියෙන්නේ තමාගේ සිත තුළ දැනීම් සමූහයක් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම. සෑම ස්මයක් පාසා මේ දැනීම් නැතිනවා. නාසයට ගඳ සුවඳ විඳිනවා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දිවට රසක් දැනුණාට පස්සේ ඒක අපි දැනගන්නවා ඒ රස විඳිනවා කියන්නේ ඒ වගේම සිතිවිලි ධර්ම සමූහයක් ඇති වී නැති යාම. විශේෂයෙන්ම කායට දැනෙන ස්පර්ශ ගැන අවධානය යොමු කළේ තමයි කායට යම් ස්පර්ශයක් දැනුණාට පස්සේ ඒක පිළිබඳ අපිට ආස්වාදයක් හෝ ගැටීමක් හෝ කවරාකාර චිත්ත සංස්කාර ධර්ම හෝ ඇති වෙනවා නම් මේ සියල්ලම තමාගේ සිත තුළ ඇති වී නැති වී යන සියුම් දැනීම් මාත්‍ර පමණයි. කායට ස්පර්ශය දැනුණාට පස්සේ දැනෙන කාය විඥානයක් දැනීම මාත්‍රයක් ඒ කාය විඥානේ හඳුනා ගන්නවා මේක සැප එකක් මේකද දුක් එකක් අනිෂ්ඨ එකක් ඉෂ්ඨ එකක් ආදී වශයෙන් ඒකත් දැනීම මාත්‍රයක් පමණයි ඒ පිළිබඳ වේදනාවක් ඇති වෙනවා සුඛ එකක් නම් සැප වේදනයි කියන්නේ Taman කැමති නිහිරිය කරුණා සුඛයක් නම් ලැබෙන්නේ ඒ පිළිබඳ සුඛාස්වාදයක් ගෙන දෙනවා නම් සුඛ වේදනාවක් දැනිත වෙනවා දුකක් නම් ඇති වෙන්නේ දුක් වේදනාවක් දැනෙනවා මේ ඔක්කොම වේ ශිතිවිලි ධර්ම පමණයි නාම ධර්ම ඒ පිළිබඳ යන්තා ශිතිවිලි ආශාවක් හෝ ගැටීමක් හෝ මොකක් හරි ඇති වෙනවා මේ ඔක්කොම ශිතිවිලි ධර්ම පමණයි මේ ශිතිවිලි ධර්ම වල ස්වરૂපේ සෑම මොහොතක් පාසාම නැති වෙමින් නැති වෙමින් යා එතකොට අපිට කලින් යමක් ස්පර්ශ කරලා මේ දක්වා යම් කිසි ඇලීමකින් බැඳීමකින් කටයුතු කළා නම් එතන සිදුවන ක්‍රියාදාමයේ අංකෂයක් නොවේ සමාගයේ සිත තුළ සිටිවිලි ටිකක් ඇති වී ඇති නැති නැති යාම නේද කියන කරුණ පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එතකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහටම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු හමු වුණාට පසුව ඒ පිළිබඳ යන්තා දේවල් පහළ වුණා නම් යලෝභය හරි ද්වේෂය හරි ඇලීම හරි බැඳීම හරි මොනවා හරි එහෙම සිතිවිලි ඇති වුණා නම් ඒ ඔක්කොම සිතිවිලි තමාගේ සිත තුළ ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් ගිය නාම ධර්මයන්ගේ ජනිත වීමක් පමණයි. මේ කරුණ අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුමයි. සිතින් යම් කිසි දෙයක් හිතනවා නම් ඒවා නාම ධර්ම කියන එක මේ අයට අමුතියෙන් කියන්නට දෙයක් නෑ. එතකොට Tamanට තේරෙන්නට ඕන මේ මුළු විශ්වයම කියන්නේ Tamange සිතේ පැවැත්මයි කියලා. අපි යම් කිසි දෙයක් හිතුවොත් යම් කිසි කෙනෙක් ගැන හිතුවොත් අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා ඒ දේ අපේ සිතට වැටහෙනවා. අපි යම් කිසි දෙයක් ගැන නොසිතා සිටිනවා නම් එහෙම අපිට ඒ දේ සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැහැ. දැන් මේ ඇත්ත එදිනදා ජීවිතයේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අපි හිතවත් අද බල රාගසිතක් ඇති වුණොත් එහෙනම් වෙනත් පැත්තකට සිත යොමු කරන්න. එතකොට මේ රාගසිතේ නැති වෙනවා. දෝෂ සිතක් ඇති වුණොත් එහෙම වෙන පැත්තකට සිත යොමු කරන්න. එතකොට මේ සිත නැති වෙනවා. කලකිරීමක් ඇති වුණොත් වෙන පැත්තකට සිත යොමු කරන්න. එතකොට මේ සිත නැති වෙනවා. අඩු වශයෙන් වෙනත් කායික ක්‍රියාවක හරි නෙන්නේ. කයින් කරන වැඩක හරි නිරතවන. එතකොට Tamanට පහසියෙන්ම තේරුම් ගන්න ඒ සිතිවිලිෙන් ඈත්වන්නට පුළුවන් මේ සිතිවිලි නිසා මේ ධර්මතාවයන් ඔක්කොම ක්‍රියාත්මක වන බව තේරුම් ගන්නට පුළුවන්. අපි සිදුවේ නැත්නම් යමක් පිළිබඳව ඒවා එකක්වත් අපගේ සිත තුළ විද්‍යමාන වන්නේ නැහැ. ඕනම දෙයක්. දැන් මේ තමන්ගේ නිවෙස් ගැන දැන් සිතුවොත් මේ නිවෙස තමන්ට දැర్శණය වෙයි. ඒ සිටියේ නැත්නම් නිවෙස තියනවද කියලා සිත දන්නේ නැහැ. නිවෙසක් නෙවෙයි අපි හිතමු මේ රුවන්වැලි චෛත්‍ය ගැන සිහිපත් කරලා කියලා. රුවන්වැලි චෛත්‍ය ගැන සිහිපත් කළොත් අපේ සිතට ඒක වැටෙයි. අපේ සිහිපත් නොකළොත් එහෙම රුවන්වැලි චෛත්‍ය ඒකපාට ඒකව පැත්තක තියෙයි. අපේ සිත තුළ ඒක තියෙන දෙයක් නෙවෙයි. එතකොට මිහිදී පැහැදිලිව තියෙන මුළු විශ්වයම කියන්නේ තමන්ගේ සිතෙන් මේ අරමුණු අල්ලා ගැනීම කියන කරුණ. මෙන්න මේක අවබෝධ කරගත යුතුයි. මම නැවත කියන්නම් මේ මුළු විශ්වයම කියන්නේ මුළු ලෝකෙම කියන්නේ තමන්ගේ සිතින් ඒ අරමුණු අල්ලා ගැනීම නැත්නම් ඒ අරමුණු වල එල්බගෙන සිටිවිලි පහළ වීම පමණයි. ඒ සිතිවිලි වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා, පැවතෙනවා කියවට මේ බොහෝ කාලයක්, බොහෝ වේලාවක් පවතින දෙයක් නෙවෙයි. එක ක්ෂණයකට ඒක මොහොතකට පමණයි සීමාවන්නේ. පවතින එක මොහොතක් පමණයි. ඊළඟ මොහොත වෙනකොට ඒවා නිරුද්ධ වී යනවා. එතකොට තමන්ගේ සිත මෙලෙසින් නිරුද්ධ වෙනකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා අය නැවත නීපදී එහෙම තිබුණොත් මුළු විශ්වයම තමන්ගේ సంతානය තුළ දැర్శණය වන්නේ නැහැ. තියෙන්නට තැනක් නැහැ, ඉඩක් නැහැ. එන්න මේ தත්ත්වය තේරුම් ගන්න. මේ தත්ත්වය තේරුම් ගත්තාට පස්සේ Tamanට තේරෙන්නට ඕන. දැන් රූපය පිළිබඳ නිමිති සතහන් වැටුණාට රූපය කියන්නේ නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රූප කොටස් රාශියක්. මේක ගැන දැන් හිතනවා මේ විදිහට. එතන මොකද්ද තියෙන්නේ එතනත් ඇති වී ඇති වී නැති වී නැති යන සිටිවිලි රාශිය රූපස්කන්ධය කියන්නේම තනිකර නාම ධර්මයක ඇතිවීම නැතිවීම යාම මේක තේරුම් ගන්න වේදනාව කියන්නේත් ඒ වගේ සංඥාව කියන්නේත් එහෙමයි සංස්කාරත් එලෙසයි විඥානයත් ඒ විදිහටමයි මේ විදිහට පංචස්කන්ධ ධර්මයන්ම නාම ධර්ම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යන පානයි. බාහිර ලෝකයේ ඊළඟට ගත්තොත් බාහිර විශ්යම සමාගයේ සිත තුළ ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යන නාම ධර්ම පානයි වෙන දෙයක් නෙවෙයි. මේක මං කියනකොට තේරෙන එක නෙවෙයි අවශ්‍ය. මේක මෙහෙමමයි කියලා අවබෝධයලා සිතට වැටහිලා පෙනී යාමයි අවශ්‍යයි. එහෙම නැත්නම් ඒකෙන් අත්දැකීමක් ලබන්න බෑ. අපි කියන කරුණ මතක තියාගත්තට එහෙම හරියන්නේ නෑ. එතකොට දැන් මේක හරියට තේරෙනොත් තමන්ගේ සිතින්නේ මේ ඔක්කොම උපාදාන කලේ. සිතින්නේ මම කියලා හිතේ. සිතින්නේ මගේ කියලා හිතේ. සිතින්නේ මේවා නිත්‍යයි කියලා හිතේ. සිතින්නේ මේවා ආත්මයි කියලා හිතේ. සිතින්නේ මේවා සැපයි, සුභයි, සුඛයි කියලා හිතේ. මේ සෑම දෙයක්ම සිතේ සිටින්. සිත තුළ තියෙන මේ මුලාව තමන්ට එතකොට අවබෝධ වී යුතුයි. සිතින් මේවා සිටියේ නැත්නම් ඔය මොකක්වත් ප්‍රශ්නේ නෑ. කෙනෙක් අපිට තාම ලස්සන කෙනෙක් කියලා මේ ලස්සන කෙනෙක් දැස බලන සිතින් යා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතියේ නැත්තම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ලස්සන රූපේ සම්මත වශයෙන් කතා කරන ලස්සන රූපේ හැම තියෙනවා පැත්තක. අපි හිතුවොත් විතරයි ඒක ලස්සන වෙන්නේ අපේ සිත තුළ. එවැනි කෙනෙකුට අර බුදුරජාණන් වහන්සේ ළඟට තණ්හාට පිටගාවා කියලා දක්වලා තියෙනවානේ පොතේ. බුදුරජාණන් වහන්සේම එහෙම දක්වලා තියෙනවා දිස්සාන තණ්හාවට පිටගාගන්ච කියන. එවැනි කෙනෙක් දෙවගණන් වැනි එවැනි කෙනෙක් ඉතරා Taman ළඟ සිටගත්තා. Tamanගේ සිත තුළ මෙයා ලස්සන කෙනෙක් කියන හැඟීම නැත්තම් අපි මේ ගල් කණුවක් දැස මේ ගිත්තියක් දැස බලන් ඉන්නව වගේ දෙයක් තමයි. දැකීම මාත්‍රයෙන් නතර වෙනවා. මෙන්න මේක මා කියවට මේ අය ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන්ද කියලා මා දන්නේ නැහැ. නමුත් එහෙම ඒකයි සත්‍යය. එතකොට මුළු විශ්වයේම කිසිම දෙයක් තමා උපාදාන කරන්නේ නැහැ. මොකද තමන්ගේ සිතින් තමන්ගේ සිත අල්ලාගෙන දැගලීමක් මෙතන මේ තියෙන්නේ. මේ ක්‍රියාව හරියට තේරුම් ගන්නට ඕන, අවබෝධයලා පෙනෙන්නට ඕන. මුළු විශ්වයම එතකොට මගේ සිතින් මගේ මුලාවට මෙතෙක් කල්ලාගත්තා මම කියලා හිතුවා මගේ කියලා හිතුවා නැත්තම් ආශා කළා නැත්තම් ගැටුණා නොඑක් දේවල් කළා කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒ තුනේ සිදු කළා දැන් වෙනත් වචන වලින් කියනවා නම් කර්ම සංස්කාරය දැනිට කරගත්තා එතකොට මේවා මගේ සිතවිලි ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නෙවෙයි මෙතන මගේ සිතේ මුලාවක් තිබුණේ මේ සියල්ලම මම සම්පූර්ණයෙන් දැන් අතහරිනවා කියලා අතහරින්නට මෙහෙම අතහැරියොත් එහෙම මුළු විශ්වයම කිස්සෝ දර්ශනයක් වෙනවා කිසිම නිමිත්තක් සටහනක් හිතට පේන්නේ නැහැ. මෙන්න මේකටපත් වුණාට පස්සේ මේ මේ දැන් මේ කියන කර්ම මතක තබාගෙන ඒ ඒකට පිටරපත් වුණාට පස්සේ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න. ඒ වෙලාවට මේවා හිත හිතා ඉඳලා බෑ. දැන් මේක හිතලා මතක තබාගෙන ඒ විදිහට ක්‍රියාත්මක කරන්න. දැන් මුළු විශ්වයම හිස්යුද්ධියේ ධර්මයක් වශයෙන් දැක්වෙන්නේ වන්නේ. එහෙම හිතන්න. එහෙම දැක්නේ වෙන විට දැන් මෙතනක් තියෙනවා යම්කිසි සතහනක් නිමිත්තක්. මේ නිමිත්ත තමයි මේක අපි තව විනාඩි 5ක් වෙනවා කියන මේ පහක් පිස්සම මේක පැවතුණා කියන හැඟීම. පැය භාගයක් තිබුණා නම් පැය භාගයක් තුළ පැවතුණා කියන හැඟීම. මේක වැරදි. මෙතන සිතක් කියනවා සිතට අරමුණු වෙන දෙයක් කියනවා. සිත කියන්නේ දැනීම. මෙතන නිින්ද කියන අවස්ථාවක් නෙවෙයි. දැනීමක් පවතිනවා. දැනීමට අරමුණු සම්පූර්ණ කිසිවක් නොතේරෙන කිසි භාවයක් දැర్శණය වෙනවා. එතකොට මේ දැනීමේ ස්වરૂපය මොකද්ද? නිරන්තරයෙන්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒ දැනී ඒ හිස්භාවයේම ඉඳගෙන එහාට එහාට ටිකක් මේ දැනීම ගෙනියන්න සිතින්ම. එතකොට Tamanට තේරෙවි අර මුලදී ඒ හිස්භාවයේ දැනුණු දැනෙන ගතිය, දැනෙන ඒ විඥාණය කියලා අපි කියමු මේ වචනේ. ඒ දැනෙන ස්වરૂපය ඊළඟ අංගල් දෙක තුනක් එහාට ගන්නකොට නැහැ. තවත් අංගල් දෙක තුනක් හරි ඉච්ඡිතා කෙටි ප්‍රමාණයක් හරි ගන්නකොට නෑ. එහාට එහාට ගෙනියනකොට ඒ විඥානේ එතනම එතනම නැති නැති යනවා. අර කලින් දැකපු ශූන්‍යතාවයේ නෙවෙයි පසුව දකින්න. මේක තේරුම් ගත යුතුයි. එතකොට Taman මේ ඊට සප්පරයකට පෙර ශනේදී දැකපු ශූන්‍යතාවයේද මම මේ අත්දකින්නේ හිස් බවද අත්දකින්නේ නැහැ මේ මොහොතේ. දැන් තව මහතරට පස්සේ එකක්ද මම මේ අත්දකින්නේ. ඒක අත්දකින්නත් බෑ. මේ මොහොතේ පවතින හිස් භාවය සහ දැනෙන ස්වરૂපය මේ අත්දකින්නේ. මේ මොහොතේ පවතින හිස් ස්වરૂපයේ ඊළඟ මොහොත වෙනකොට ඒ කියන්නේ නැති කියන්නේ. ගිය මොහොතේ තිබ්බ හිස් ස්වરૂපයේ දැනන ගතිය මේ මොහොත වෙනකොට නැති ගොස් විඥානයේ ස්වરૂපය මොකද්ද සෑම විටම ඇති ඇති නැති නැති යනවා දැන් නිෂ්භාවය කියලා අපි දකිනවා යම ඒක මොකද්ද ඒක දැනීමක් ඒ දැනීමේ ස්වરૂපයත් මොකද්ද ඒකත් නැති නැති නැති නැති යනවා මෙහෙම නැති නැති යන මේ දේවල මොකද්ද මම කියලා හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට ඉතිරිවන්නේ එහෙම ග්‍රහණය කරන්නට පුළුවන් දෙයක් ඒකේ තියෙනවද කිසිවක් නෑ එතන මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මුලාවක් මේ අවිද්‍යාව මේකයි කියලා දෙකට පේනවා. ඒ අවිද්‍යාව පෙන්නලා මෙතන මම වගේ කියන දෙයක් නැහැ කියලා අවබෝධ වෙනකොට ඔයිට වඩා ශාන්ත වූ නිවී ගිය සීතල තත්යකට සිතපත් වේ. මේකෙ තින්නට අවශ්‍ය නැහැ. මේකෙත් තියෙනවා නිමිත්තක්. මේ නිමිත්තත් අයින් කරන්නට ඕන. දැන් සම්පූර්ණයෙන්ම සිත නිවිලා සීතලේලා. මොකක්වත් අරමුණු නැති හතරෙන්ම ශාන්ත ප්‍රණීත තත්ත්වයක්. මේ හිතේ තියෙනවා දැනීමක්, ඒ දැනීමත් හැම මොහොතෙම නැති නැති යනවා. ඒ දැනීමට අරමුණු වෙච්ච දේ තමයි අර ශීතල නිවුණු ශාන්ත ස්වરૂපය. ඒකත් දැනීම මාත්‍රයක් ඒකත් නැති නැති යනවා. මේ හැම මොහොතකම මේක නැති නැති යනකොට මේකත් අනාත්මයි ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ. කිසිම හරයක් ඒක නෑ සාගයක් කියලා ගන්නට දෙයක් ඒක නෑ. ඒ නිසා ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියලා දකිනකොට ඒක හරියට අවබෝධ වෙනකොට පුදුම ශාන්ත නිවීමකටපත් වේවි. ඒ ඥාණයට කොච්චර ඒකේ තියෙන නිමිති සතන් අයින් කරන්නට ගියත් එතෙන්දම එතෙන්දම නැවත නැවතපත් වේවි ඒක පරම නිවීමක් වෙනවා මේ නිවීමට අප කියනවා නිවනය කියලා නිවන කියන්නේ නිවීම කියන එක මෙන්න මේ විදිහට අනිමිත්තානුපස්සනාව හරියට වැඩිම තුලින් කෙනෙකුට පුළුවන් නිවන්සෝ අත්දකින්න මේ නිවන්සෝ අත්දකිනවට අමතරව එදිනදා ජීවිතයේදී වයසටපත් වීම නිසා ජරා ජීර්ණ වීම නිසා කයේ විවිධ දුක් පීඩා ලැබෙනවා නම් ඒවා නැති කර ගැනීම සඳහා ඒ වගේම යම් යම් රෝග පීඩා නිසා Tamanට යම්කිසි දුකක් ඇති වෙනවා නම් කායික අපහසුතාවයක් දැකෙනවා නම් ඒ අපහසුතාවයන් මගහැර ගැනීම සඳහා කර්ම රෝග නොවන සාමාන්‍ය රෝග තත්යන් සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීම සඳහා මේක ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා හැබැයි බාහිර ඔය මාර බලවේගයක් වගේ ආයෙවිලා මොලේ සද්ද කරලා ඇඟ සද්ද කරලා කඩුවර වටවල එහෙම කළොත් එහෙම ඒක කරන්නට බෑ මොකද සිත ක්‍රියාත්මක වන්න මොලේ ශෛලයන්ගේ ක්‍රියාදාමයන් නිසි පරිදි සිදු වෙන්නට ඕනේ මොලේ අපේ දෙයක් නෙවෙයි බාහිර දෙයක් ඒක නිසා මේ මොලේ යම් කිසි තෙරපීමකට කෙනෙකුගේ හසු වීමකට හසු වුණොත් එහෙම අපට සිතන්නට බැහැ නොහැකි වෙනවා ඒක නිසා එවැනි තත්ත්වයක් නැති අන් සෑම අවස්ථාවකදීම අපට පුළුවන්කම තියෙනවා මෙලොව වශයෙන්ම ඕකෙන් ලැබෙන විශිෂ්ට ප්‍රතිඵල අත්දකින්න. බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී දක්වන මෙන්න මෙහෙම පාඩයක්. අහංකෝ කනානන්ද ජින්නෝ උද්දෝ මහල්ලකෝ වද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආශිකෝ මේ වයෝ වස්සති. ආනන්ද මම දැන් ජරා ජීර්ණ වෙලා බුද්ධයි බුද්ධ භාවයට පත් වෙලා මහල්ලකෝ මහල් භාවයට පත් වෙලා අධ්‍යගතෝ අවසානයේට ලං වෙලා වයෝ අනුප්පත්තෝ ආශ ක්‍රමයෙන් අත්හැරලා දාලා ආශිතිකෝව මේ වයෝ වත්තේ මගේ වයස දැන් අවුරුදු 80ක් අපේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ කියන කාරණාවට විශේෂ අවධානය යොමු කරන්න ශීතාපේ ආනන්ද ජග්ජරසකටම් වේද මිශ්චිතේන යාපේති දිරාපත් වෙච්ච කරත්ත කබලක් ලනු කෑලි වලින් ගැට ගහලා ගැට ගහලා ජර ජර ගා ඇදගෙන යනවා නම් ඒව මේකෝ ආනන්ද දජ්ජර සතකරංගය වේත මිස්සකේන මඤ්ඤේ තථාගතස්ස කායෝ යාපේති මේ මගේ ශරීරයත් අර දිරාපත් වෙච්ච කරත්ත කබලක් ලනු කෑලියකින් ගැට ගහලා පවස්සාගෙන යනවා වගේ මට හැඟෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩය. Taman තේරුම් ගන්නට ඕන Taman කොයි වයස් සීමාවක හිටියත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයටත් මේ தත්ත්වයට බඳුන් වන්නට සිදු වුණා නම් අපේ වයසට තව තවත් තව තවත් වයසට යන විට ඔයිටත් වඩා දරුණු සත්වලට පත්වන්නට පුළුවන්. මේ උපමාව නම් 100%ක්ම නිවැරදි ඊට එහා හොඳ උපමාවක් හිතන්නට බැරි තරමට මේක නිවැරදි. එතකොට Tamanට තේරෙන්න ඕන මේ කයේ මොන හරයක්ද තියෙන්නේ, ශාරයක්ද තියෙන්නේ, අගයක්ද තියෙන්නේ, මේ විදිහට ජරාවට පත්වන ජරා දුක් ලබා දෙන දැන් ලෝකෝත තරුණයන් වශයෙන් තරුණයන් වශයෙන් හිතාගෙන ආඩම්බරෙන් මාණයෙන් යුතුව ලක්ෂණයි කියලා හිතලා මහලු අයට නිඳාපාත කරමින් කටයුතු කරන අයත් ඉන්නවා. එහෙම කළා. සම්මලොත් මේ தත්ත්වයට පත් වුණාන් පස්සේ මෙවැනි ජරා දුක්, ව්‍යාධි දුක් ලබා දෙන මරණ දුක් ලබා දෙන මේ ශරීරයේ කෙරෙහි මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මොන මම ආයනයක්ද? මම ආයනය කියන්නේ මම කියලා හිතන එක මගේ කියලා හිතන එක. ඒක තමයි මම ආයනය කරනවා කියන්නේ. මොන මම ආයනයක්ද කියලා තේරුම් ගන්න. මේක කෙරෙහි පුදුම කලකිරීමක් එතකොට ඇති වෙනවා මේ කල කෙරෙහි කය කෙරෙහි කිසිම ඇලීමක් බැඳීමක් නැතුව මේක මම සිතින් අත්හරින්නට ඕන අත්හරිනවා කියලා අත්හරින්නට පුරුදු වන්නට පුළුවන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා ඔය කැලේ කියලා ජස්මින් ආනන්ද සමයේ අතතහකෝ සම්බ නිමිත්තානං අමනිෂකාරා ඒකච්ඡානම් වේදනානං නිරෝධා අනිච්ඡං චේතෝ සමාධින් උපසම්පද්ද විහෙරති පාසුතෝ ආනන්ද තස්මින් සමේ තථාගතස්ස කායෝ හෝති හරිද වෙනස් කරලා අපි මේ පාඩේ දෙමීට කිව්වේ මේ අද කාලයක් දීම සඳහා. හොඳයි. මේ මේ යම් කලක යම් විටකදී මම ආනන්ද සබ්බ නිමිත්තානං අමනසිකාරා මේ නිමිති ඔක්කොම මෙනෙහි කරන්නේ නැතුව අයින් කරලා ඒකච්ඡානම් වේදනානා නිරෝධා සමහර වේදනාවල් නිරුද්ධ කරලා අන්තිමට ඉතුරු වෙච්ච වේදනාවල් අනිත් වේදනාවල් ඔක්කොම නිරුද්ධ කරලා නිරෝධ සමාපත්තියකින් දැනන ඒකත් නිරුද්ධ කරනවා ඒක නෙවෙයි ඒක නිසා අන්තිමට ඉතුරු ශේම වේදනාවල් අනිත් සියලුම වේදනාවල් නිරුද්ධ කරලා අනිනික් සංචේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරතේ අනිමිත්ත චේතෝ සමාධියට සිතපත් කරගෙන සිටින විට පමණයි ආනන්ද පාසුත්තතෝ තේ තථාගතස්සකායෝ හෝති පාසුත්තතෝ ආනන්ද තස්මින් සමේ තථාගතස්සකායෝ වාති ඒ වෙලාවේ විතරයි ආනන්ද මගේ කයට පහස්වක් දැනෙන්නේ ඒක සම්පූර්ණ සත්‍යයක් සත්‍යයක් Tamanට යම් කිසි කායික අපහසුතාවයක් දැනෙනවා නම් අර කියපු මං කලින් කියපු ආකාරයේ අපහසුතාවයක් මේ විදිහට අනිමිත්තානුපස්සනාව තුළින් අනිත්‍ය සමාධියට සිටපත් කරගත්තොත් මෙම උද්දුම ශාන්ත ජීවන කායට සැනසීමක් ලැබෙනවා ඒක ඒ අනිමිත් සමාධිය නැගිට්ටාට පසුව පවා විනාඩි 5ක් 10ක් හෝ ඊටත් ටිකක් වැඩි කාලයක් දක්වාම පවතිනවා ඒක නිසා මේක ඉදිනදා ජීවිතයටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා කායික දුක් දුක්ඛිත භාවයන් අපහසුතාවයන් මැඩ ගැනීමට. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට පුළුවන්කම තිබෙන්නට ඕන අනිමිත් සමාධියට සිතපත් කරගන්න. මේ විදිහට භාවනා කරන එකට කියන්නේ අනිමිත්සානුපස්සනා භාවනාව කියලා. අනිමිත්සානුපස්සනම් භාවෙන්තෝ අනිමිත්තම් පජාති කියලා පරිසම්පදා මග්ගපාළිය දැක් වෙනවා. අනිමිත්සානුපස්සනා භාවිතා කරන විට නිමිත්ත සතහන කියන එක නැති යනවා නැති කරගත යුතුයි කියන එකයි අදහස. එම නිසා මේ දේශනාවට ඕන නම් මේ ඇයිද කියන්නට පුළුවන් අනිත්‍යතානුපස්සනාව භාවනාව කියලා. මේවා පිළිබඳ කිසිම පොතපතක කරුණු ඉදිරිපත් වෙලා නැහැ. මේ අපිට වැටෙන එක ආකාරයක් අපි මේ ප්‍රකාශ කළේ. එතකොට මේ අනිමිත්තානුපස්සනා භාවනා කරන්නට රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි කියන පිළිකොට නම් ওই තරම් දුරට කරදර වෙන්නට අවශ්‍ය නැහැ. නීවසඤ්ඤා නාසඤ්ඤායතන සිතපත් කරගත්තාට පසුව එහි තියෙන නිමිති ස්වરૂපේ අයින් කරලා අයින් කළ විගසම අනිමිත්තානුපස්සනාවට සිතපත් වෙනවා අනිමිත් සමාධියට සිතපත් වෙනවා. අ අර චූල සංයෝගයේ අවසානිය අපි ඒ කරුණු විස්තර කරලා ඇති. එතකොට ඒක නිසා මේකට ඕන නම් අනිමිත් සමාධිය කියලා උනත් කියන්න පුළුවන්. නැත්තම් මේකට කියන්න පුළුවන් අනිමිත් විමෝක්ෂය කියලා. අනිමිත් නිමිති සදා සම්පූර්ණයෙන්ම අයින් කරගෙන අයින් කරගෙන අන්තිමට ගිහිල්ලා මේ සියල්ලම අතහැරලා නිවනට සිතපත් වෙන්න විමෝක්ෂය ඒකම ඒක තමයි නිවනටපත් කර දොරටුව. ඒ නිසා ඒකට කියනවා අනිමිත් විමෝක්ෂය කියලා. අර මේ අනිමිත් විමෝෂය කියන වචනේ විස්තර කරන්නේ ප්‍රතිසම්පදා මංගපාගේ පාඩයක් තියෙන එක සම්පූර්ණයෙන්ම නිවැරදි එකක් කියලා මම කියන්නේ. ඉද වික්‍රේ වික්‍රෝ අරණිගතෝ රුක්මූලගතෝ සඤ්ඤාගතෝ ඉතිපරි සංකේති සංකේතේ ශුන්‍ය මිදන් අත්ේනවා අත්ේනිනවා සත්සෝ නිමිත්තන්න මනසිකරෝති ඉති අනිමිත්ත විමුක්ඛෝ කියන ඒ අත්විරෝපණය දක්වලා තිබෙනවා. ඒ කියන්නේ යම් කිසි සුදුසු ස්ථානයක භාවනා කරලා කරන්නද ගිහිලා මේ සියලුම දේවල් ආත්මයක් හෝ ආත්මයට දෙයක් නෙවෙයි කියලා ශුන්්‍යත විහරණයෙන් වාසය කරන ඒ වාසය කරන විට කිසිම නිමිත්තක් මෙනෙහි කරන්නේ ඒක නිසා මේකට අනිමිත්ත විමෝක්ෂය කියලා ප්‍රකාශ කරනවායි කියලා ඒ පාඩිය දක්වා තිබෙනවා අපේ සම්බිදානන්ද පාඩි. ප්‍රායෝගික වශයෙන් මේකේ තරම් වැදගත් භාවයක් මා දකින්නේ අනිමිත්ත විමෝක්ෂය කියන්නේ නිවට සිත පස්සන ආකාරය නිසා මේ දේශනාවට මේ ඇයි කැමති එහෙනම් අනිමිත්තානුපස්සනා භාවනාව කියන්නේ නැත්නම් අනිමිත් සමාධිය කියන්නේ නැත්නම් අනිමිත් විමුක්තිය කියන්නේ. මේ ලෙස කටයුතු කිරීම තුළින් යම් යම් අඩුපාඩු තිබෙනවා නම් එහෙම ඒ අඩුපාඩු ටික සකසා ගන්නට පුළුවන් විශේෂයෙන්ම මෙහිදී අනිත්‍යය සහ නිරෝධයටයි විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ අනිත්‍යය සහ අනිත්‍යය යන නිරෝධයට පත්වන මේ නාම රූප ධර්ම නැත්නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාත්මක විශ්ය තුළම අසත්‍ය පුද්ගලයේ කාත්මයක් වශයෙන් ගන්නට දෙයක් නැති නිසා සම්පූර්ණයෙන්ම අනාත්මයි කියන එකයි අවබෝධ කරගත යුතු වන්නේ. ඒ තුළින් තමයි අනිත්‍යානුපස්සනාව පහසෙන් අත්දකින්නට කෙනෙකුට හැකියාව ලැබෙන්නේ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇටත් මේ අනිත්‍යානුපස්සනාව වැඩිම තුළින් හෝ නිවන සිහිපත් කර ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අප මේ දේශනාව දැන් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවියන් දෙපින් දෙමු ආකාශත්හත් කියන පාඩේකෙම ආකාශත්හත් බුම්මත්තා දේවානංගම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියලා සම්බන්ද ශාසනං ආකාශත්හත් බුම්මත්තා දේව ජීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා ජීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සේවම් කුසල සත්‍ය මේ යටත් නිවනේශන කීමට වාසනා වාසනා ශක්තියදා වේවා අභිවාදන සේවිස්ස නිස්සං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේවච අත්‍රෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්දසු සුපත්තේ වානුසුල දේවා